අරියත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලදාලි සරුවත්න රාජෝත්තමයන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකානුකම්පාවෙන් ලෝකයාගේ සිත සුව පිණිස දේශනා කොට වදාළ වටිනා ධර්මයක් දැන් මේ සෑම කෙනෙක් විසින්ම ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන්නේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය යම් අවස්ථාවක යම් කෙනෙක් ශ්‍රවණය කරනවා නම් ඊ타ත්ම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කළ යුතුයි. ලෝකේ යම් කිසි යම් යම් අවස්ථාවලදී යම් යම් දේවල් අපි අහනවා. අපේ කනට මිහිරි වෙනවා. සමහර දේවල් අපේ කනට අමිහිරි වෙනවා. ඒ මිහිරි වෙන අමිහිරි වෙන ස්වභාවයෙන් ලෝකේ යම් යම් දේවල් අපි අහනවා. ඒ අහනකොට සමහර අවස්ථාවලදී කෙලෙස් උපදිනවා. සමහර අවස්ථාවලදී කෙලෙස් උපදින්නේ නැති වෙනවා. නමුත් තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ධර්මය ඒකාන්තයෙන් විතරාගී ධර්මයක්. කාගේවත් සිතක කෙලෙස් උපදින්නේ නැහැ. ධර්ම ගෞරවයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයක් ශ්‍රවණය කරනවා නම් ඒ ශ්‍රවණය කරන වෙලාවට අපි නුවණින් සලකලා බලන්න ඕන ධර්ම ශ්‍රවණය කළ යුත්තේ අට්ටි කත්වා ධම්මං සුනාති ධර්මයේ අර්ථය මෙනෙහි කරගෙන ධර්ම ශ්‍රවණය කළ යුතුයි මානසිකත්වා ධම්මං සුනාති ධර්මය මෙනෙහි කරමින් ධර්ම ශ්‍රවණය කළ යුතුයි. චේතතු සමන්නා හරිත්වා ඕහිත සෝතෝ ධම්මං සුණාති කියලා ධර්මයේ සඳහන් කරනවා. සිහි නුවණින් අන්‍යවිහිත නොවි සමාධිගත හිතකින් ඒ ධර්මයක් ශ්‍රවණය කළ යුතුයි කියන එක භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කොට වදාලා. ඒ නිසා දැන් මේ වෙලාවේ අපි මාත්‍රකාවසෙන් තබා ගත්තේ මජ්ක්‍ධිම නිකායේන වච්චගොත්ත සූත්‍රයේහි සඳහන් වෙන ධර්ම කරුණු කීපයක් ඉදිරිපත් කරමින් මේ සමදනාගේම සිස් සතන් වලට ඒ ධර්ම සංඥා උපදවා ගැනීමේ චේතනා මුදුන්පත් කරගෙන කරන ධර්ම අවවාද අනුශාසනාවක් පිළිබඳවයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව දේශනා කොට වදාළේ ඒවන් මේසතං ඒකං සමයන් බගවා. භාග්‍යතුන් වහන්සේ සමයේදී රාජගහේ විහෙරති වේනුවනේ කලන්දක නිමාපේ. ඒ වගේම රජගහනුවර බිම්බිසාර මහරජුරුවන් විසින් බුද්ධ ශාසනයට පූජා කරන ලද වේළුවනාරාමේහි භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ වජ්ජගොත්තෝ පරිබ්‍රාජකෝ මේ වජ්ජගොත්ත කියන පරිබ්‍රාජකතුමා භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩ ඉඳානම් එතනට පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සුවඳ සාකච්ඡාවක යෙදී එකත් පසෙක වාඩි වෙලා භාග්‍යවතුන් වහන්සේගෙන් මේ වජ්ජගොත්ත බ්‍රාහ්මණතුමා කියා සිටියා. දීඝ රත්තාහං බෝතා ගෝතමේන සාදු වේවං ගෝතමෝ සංකිට්ඨේන කුසලා කුසලං දේසේතුති බවත් ගෞතමයන් වහන්සේ බොහෝ කාලයක් මට එන්න බැරි වුණා භාග්‍යතුන් වහන්සේ සමීපයට ඒ නිසා මට කරුණා කරලා මේ කුසල් අකුසල් දෙක පිළිබඳව සංක්ෂේපයෙන් මට විස්තරයක් කර දෙන්න කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ආයාචනා කළා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා සංකිට්ඨේන බිකෝතේ අහං වච්ච කුසල කුසලං දේශෙය්‍ය වච්චය මට පුළුවන් සංක්ෂේපයෙන් මේ කුසල අකුසල ධර්මයන් දේශනා කරන්නට ඒ වගේම දිස්ථානේ බිකෝ තේ අහං වච්ච දේසෙයං කුසලා කුසලං දේසෙයං විස්තර වශයෙන්ුත් මේ කුසල ලකුසල් දෙක පිළිබඳව මට දේශනා කරන්න පුළුවන්. එසේ නමුත් දැන් ඔබට මම මේ කුසල් අකුසල් දෙක පිළිබඳව සංක්ෂේපයෙන් දේශනා කරනවා කියලා දේශනා කළා. මෙතන අපි සඳහන් කරනවා මේ වච්චගොත් පරිබ්‍රාජකතුමා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ බෞද්ධ අබෞද්ධ දෙපිරිසම භාග්‍යතුන් වහන්සේ සමීපයට ආවා. ඒ කාලේ හිටිය නොයෙක් හිටියේ ලද්දීන් හිතට අරගෙන හිටපු සාමාන්‍ය අය භාග්‍යවතුන් වහන්සේ සමීපයට ආවා. ඇවිල්ලා තමන්ගේ ඒ මිත්‍යා දෘෂ්ටි අදහස් නැති කරගෙන ශාසනයට ඇතුල් වෙලා සව් කෙලෙසුන් නසා අධිහත්වයටපත් වුණා. අදත් ඒ ස්වභාවය ලෝකේ තියෙනවා. අන්‍ය ආගමික අය ශාසනය වැළඳගෙන ශාසනයේ ප්‍රතිපත්ති පුරාගෙන තමන්ගේ ගුණ ධර්ම පුරනවා. ඒ වාගේ අන්‍ය ලබ්ධීන් පවා භාග්‍යවතුන් වහන්සේ සමීපයට ආවා. ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඔය විස්තරාත්මක කරුණු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා සිටියා. අසාසිල්ලක් දැනගෙන ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුනා. පැහැදිලා ශාසනයට ඇතුළත් වෙලා ඒ ශාසනයෙහි පැවිදි උපසම්පදාව ලබාගෙන සව් කෙලසුන් නසා රහත් භාවයට පත්වෙන පිරිසගේ සීමාවක් නැහැ. අන්න ඒ වාගේ ස්වභාවයෙන් මේ වජ්ජගොත්ත බ්‍රාහ්මණ තුමත් ඇවිල්ලා පරිබ්‍රාජක තුමත් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් අසා සිටියේ මේ කුසල් අකුසල් දෙක පැහැදිලි කරන්න කියලා. මේක ඊ타මත්ම වැඩගත් අවස්ථාවක්. ඒ කියන්නේ සම්බුද්ධ ශාසනයට යම් කෙනෙක් දැස ගන්නවා නම් පළමුවෙන්ම දැසිය යුතු අවස්ථාව දැනගත යුතු කරුණක් තමයි මේ කුසල් අකුසල් දෙක. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඇති කරගන්න යම් කෙනෙක් හේතුඵල ධර්ම අනුව හොඳ නරක දෙක තේරුම් ගන්නගෙන සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙනවා නම් යම් කෙනෙක් අන්නේ ශාසනයට ඇතුල් වෙන්නේ සම්මා දිට්ඨි ප්‍රඥාවයි. එතකොට මේ සම්මා දිට්ඨි ප්‍රඥාව ඇති කරගන්න ඕනන කරන සෑම කෙනෙක්ම මේ කුසල් අකුසල් දෙක තේරුම් ගන්න ඕනේ. ඒ වගේම කුසලයට හේතුව අකුසලයට හේතුව තේරුම් ගන්න ඕනේ. ඊළඟට කුසලයේ විපාකය අකුසලයේ විපාකය තේරුම් ගන්න ඕනේ. කුසල් අකුසල් දෙක තේරුම් අරගෙන ඒට හේතු ධර්ම තේරුම් අරගෙන ඒ විපාක වාර සිහිපත් කරමින් එතන ප්‍රතිපදා දෙකක් තියෙනවා. කුසලයෙන් යන ප්‍රතිපදාව එකක්, අකුසලයෙන් යන ප්‍රතිපදාව එකක්. දැන් කුසලයෙන් යන ප්‍රතිපදාව තමයි දස කුසල ධර්මය. දස කුසල ධර්මය. අකුසලයෙන් යන ප්‍රතිපදාව තමයි දස අකුසලයි. ඒ කියන්නේ දැන් කුසල් අකුසල් වශයෙන් අපි කියන්නේ සාමාන්‍යයෙන් කතා කරනවා නම් යහපත හා අයහපත. යහපත කියලා තියෙන්නේ කුසල් අරමුණ. අයහපත කියන්නේ අකුසල් අරමුණ. එතකොට මේ කුසල් අකුසල් දෙක බෞද්ධ වූ සෑම කෙනෙක්ම පිළිගන්න ඕන. පිළිඅරගෙන කටයුතු කරනවා නම් ඒ ශක්තිය ලැබෙනවා. එතකොට මේ පරිත්‍රාජකතුමා ඇහුවේ මෙලව යහපත පිණිස අයහපත පිණිස හේතු වෙන කර්ම. එතකොට යහපත පිණිස හේතු වෙනවා අලෝභය, ආදේශය, අමෝහය. අයහපත පිණිස හේතු වෙනවා ලෝභය, දේශය, මෝහය. එතකොට මෙන්න මේ දෙක මුල් කරගෙන අපි ප්‍රතිපදා දෙකක් යනවා. ලෝභ දේශ මෝහ මුල් කරගෙන දස අකුසලෙන් ජීවත් වෙනවා. ලෝභය, දේශය, මෝහය තියෙන අය සතුම් මරනවා. සොරකම් කරනවා. වරදවා හැසිරෙනවා. කය මුල් කරගෙන. ඊළඟට බොරු කියනවා. කේලම් කියනවා. හිස්සතන කියනවා. පරුසවතන කියනවා. ඒ වගේම සිතේ තියෙනවා අනුන්ගේ දේට ලෝභ කිරීම. ඊළඟට ව්‍යාපාදේ වෛරය ක්‍රෝධය තියෙනවා. ආයේ මිසදිටු අදහස් තියෙනවා. මෙන්න මේ දස අකුසලයේ ඔස්සේ යන්නේ ලෝභ දේශ මොහ කියන මේ අකුසල මූල ධර්මයන්ගෙන් සිදු වෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. අලෝභ අදේශ අමෝහ කියන කුසල මූල ධර්මයන්ගෙන් යන්නේ ඒ වාගේ අදහස් තියෙන කෙනෙක් කවදාවත් එයාගේ ලෝභ අදහසක් නැහැ මේ අලෝභ අදහස තියෙන්නේ පරිත්‍යාග චේතනාව හැම වෙලෙම තියෙනවා ඊළඟට වෛරය, කෝපය, ඊර්ෂ්‍යාව, මසුරුකම් නැහැ. කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව තියෙනවා. ඊළඟට අමෝහයෙන් ඕනම දෙයක් තේරුම් ගන්න පුළුවන් චතු සම්පජන්ණයෙන් යුක්තව කාලය ගත කරනවා. එහෙම කාලය ගත කරන කෙනා හැම වෙලෙම ගමන් කරන්නේ දස කුසල ධර්මිය ඔස්සේ. ඒ නිසා සතුම් මරන්නේ, සොරකම් කරන්නේ නැහැ, වරදවා ඇසිරෙන්නේ නැහැ. කායික ක්‍රියාව පිරිසුදු කරගන්නවා. ඊළඟට බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, ඉස්වචන කියන්නේ නැහැ, පරුසු කියන්නේ නැහැ. කරුණා, මෛත්‍රී සහගත වචන වලින් කාලය ගත කරනවා. සුහඳ වචන වලින් කාලය ගත කරනවා. ඒ වගේම අනුන්ගේ දෙයට කවදාවත් ලෝභ කරන්නේ නැහැ. Tamanට ලැබෙන දෙයකින් Taman සතුට වෙනවා. ඒ වගේම සමදෙනාත් එක්කම සමගියෙන් සමාදානයෙන් සමදෙනාත් එක්කම මෛත්‍රී පූර්වාංග සිතකින් කාලය ගත කරනවා. කිසි කෙනෙක් එක්ක තරහ වෙන්නේ නැහැ. ඒ වගේම බොහෝ තාමත්ම වැඩගත් ආකාරයට කුසල් අකුසල් දෙක පිළිගත්ත සම්මා දිට්ඨියෙන් යුක්තව වාසය කරනවා. එහෙම වාසය කරන කෙනාට මේ කුසල් අකුසල් දෙක තේරුම් අරගෙන අපි සම්බුද්ධ ශාසනයක් සම්මුඛ කරගත්තාම තියෙන්නේ කුසල් අකුසල් දෙක තේරුම් අරගෙන ඒ දෙකට හේතු දේවල් තේරුම් අරගෙන කුසලය ජීවිතයට සමීප කරගන්නවා අකුසලයේ ජීවිතෙන් ඈත් කරනවා. ඈත් කරන්න නම් දස අකුසලයෙන් වෙන් වෙලා දස කුසලයේ ඉදෙනවා නම් අන්න ඒක තමයි කුසල් අකුසල් දෙක තේරුම් ගැනීම. ඊට හේතුව තේරුම් ගැනීම ඊළඟට ඒකේ ඵල විපාක තේරුම් ගැනීම. මේක තමයි සම්මා දිට්ඨි ප්‍රඥාව. ඒක තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනෑ ආකාරයේ එදා භාග්‍යතුන් වහන්සේගෙන් මේ වජ්ජකුත් පරිබ්‍රාජකතුමා ඇහුවා. ඒ ලාංකට එහෙම අහලා ඊළඟට ඇහුවා. පවත් ගෞතමයන් වහන්සේ ඔබගේ ශාසනයෙහි මේ ශාසන භ්‍රමචර්යාවේ හැසිරෙන ශ්‍රාවක පිළිසෙන් කාම වස්තුන්ගෙන් වෙන් වෙලා ශාසන භ්‍රමචර්යාවේ යෙදෙමින් සව් කෙඩසුම් නසාගෙන හරියත්ඵල ඥානයෙන් හරියත්ඵල සමාපත්තිය හෝ හරියත්ඵල ප්‍රඥාව ලබාගෙන වාසය කරන පිරිසක් ඉන්නවද ඔබ වහන්සේ හැර දැන් භාග්‍යවතුන් වහන්සේ එහෙම ලැබුවා කියන එක මේ වජ්ජකොත්ත බ්‍රාහ්මණතුමා පිළිගන්නවා. ඒ පිළිගත්තට පස්සේ ඒ ඒ වාගේ ශ්‍රාවක පිරිසක් ඉන්නවද කියලා. ඒ වෙලාවේ කීවා වච්චය ඒ වාගේ පිරිස 100ක් 200ක් 300ක් 500ක් නෙමෙයි විශාල පිරිසක් ඒ අධ්‍යාත්මල ඥාණයෙන් නිවන් අවබෝධ කරගත්ත පිරිස ඉන්නවා කියලා මතක් කළා. ඊළඟට අසා සිටියා ඒ වගේම මේ ශ්‍රාවක පිරිස, ශාවිකා පිරිසක් ඉන්නවද? ශාවිකා පිරිසකුත් ඉන්නවද? ඒ වාගේ අරියත්ඵල සමාපත්තිය ලබා ගත්තා අය. එහෙමත් ඉන්නවා කියන එක භාග්‍යවතුන් වහන්සේ ප්‍රාසන. භික්ෂුන් වහන්සේලා වගේම භික්ෂුණීන් වහන්සේලා අරියත්ඵල සමාපatti ලබාවත් ඥානෙ දියුණු කරගත්ත සව් කෙලෙසුන් නැසා අරියත්වයට පත් කරගත්තා ඉන්නවා. ඉන්න පස්සේ අසා සිටියා බවත් ගෞතමීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ ශාසන භ්‍රමචර්යාව මනවෙන් දේශනා කරපු නිසා ඒ භික්ෂු භික්ෂුණී පිරිස අරියත්යෙන් නිවන් අවබෝධ කරගෙන අරියත්ඵල ඥාණයෙන් ඒ විමුක්ති සුවය ලැබුවා. ප්‍රවහන්සේ මේක දේශනා කළේ නැත්නම් ඒ අයට ඒක ලබන්න බෑ. ඒ නිසා දේශනා කරපු නිසායි මේ ශාසන භ්‍රමචර්යාවේ යෙදී මේ පිරිස සංසාර දුකින් අත මිදී ලබන ලෝකෝත්තර නිවනටපත් වුණා. ඊළඟට අසා සිටියා ලවත් ගෞතමයන් වහන්සේ මේ මේ ශාසනයෙහි භ්‍රමචර්යාව හැසිරෙමින් නැත්නම් ශාසන භ්‍රමචර්යාවේ හැසිරෙමින් මේ වාගේ කෙලසුන් නැසා කලියද්දේටපත් වෙන උපාසක පිරිස් ඉන්නවලු. භ්‍රමචාරීව හැසිරෙන පිරිසක් ඉන්නවලු. එතකොටත් කියවා ඒ වාගේ පිරිසක් 100ක් 200ක් 300ක් 500ක් නෙවෙයි බොහෝ විශාල පිරිසක් ඉන්නවා කියලා. ඊළඟට අසා සිටියා ශාසන භ්‍රමචාරයේ ඊයාවේ හැසිරෙන උපාසිකා පිරිසක් ඉන්නවාද කියලා. මේ උපාසිකා පිරිසක් ඉන්න බව භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළා. එතකොට ඒ විදිහට ශාසන භ්‍රමචාරියාවේ යෙදিলা නැවත මේ ලොවට එන්නේ නැති ආර්ය භාවයට පත්වෙච්ච පිරිසක් ඉන්නවාද කියලා. ඒ කියන්නේ අරිහත් ඵලය ලබා ගත්තෙන් පස්සේ ඒක ලැබෙන්නේ ආයේ මේ ලෝකයෙන් ඉපදීමක් නැහැ. නමුත් යම්කිසි ශාසන භක්තරයාවේ හැසිරෙන ස්වාමින් වහන්සේ නමක් වූ භික්ෂුණීන් වහන්සේ නමක් වූ උපාසක කෙනෙක් වූ උපාසිකාවක් වූ ශාසන භක්මචර්යාවේ හැසිරිලා මේන් තුටෝනන් පස්සේ ආයේ මේ ලෝකෙට එන්නේ නැති පිරිසක් ඉන්නවද කියලා ඇහුවා. එතකොට කීවා ඉන්නවා. ඒ අය කවුද? ශාසන භ්‍රමචර්යාවේ හැසිරීලා මාර්ගඵල ලාභින් බවට පත් වෙලා අනාගාමීත්වයට පත්වෙච්ච අය. ඒ අනාගාමීත්වයට පත්වෙච්ච අය මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග රූපරා මේ කාමපටික දෙක සම්පූර්ණයෙන් ඒ සංයෝජන පහ සංසිඳවලා යම් කිසි කෙනෙක් අනාගාමීත්වයට පත් වෙලා බඹලව සුද්ධාවාසයේ ඉපදෙනවා. ඒ උසුද්ධාවාසයේ ඉපදුනන් පස්සේ ආයේ එහෙම කෙනා මේ ලෝකෙට එන්නේ නැහැ. ඒදී අරියත්වේ ලබන. ඒදී අරියත්වේ ලබන අනාගාමි ආර්ය යන් වහන්සේලා පස් දෙනෙක් ඉන්නවා. ඒ පස් දෙනා දැන් යම්කිසි කෙනෙක් අනාගාමීත්වයට පත් වෙලා ධ්‍යාන වඩාගෙන මේ ආර්ය ගුණයේ පිහිටලා ඉඳලා එයින් මේන් තුතුණෙන් පස්සේ අවිය අතප්ප සුදස්ස සුදස්සි අකනිතා කියන බඹලවල උප්පත්තිය ලබනවා. ඒ උප්පත්තිය ලැබුවෙන් පස්සේ අන්තරා පරිනිබ්බායි ආර්යයන් වහන්සේ. ඒ ආර්යයන් වහන්සේ નિયમિત මේ ආයුෂ ප්‍රමාණය යන්න ඉස්සරලා මාර්ගඵල ලබලා අරියත්යෙන් නිවන් අවබෝධ කරගන්න. ඊළඟට උපහච්ච පරිබ්බායි ආර්යයන් වහන්සේ. ඒ කියන්නේ નિયમિત ආයුෂ ප්‍රමාණය ගෙවලා පාරමී ගුණ දිනු කරගෙන එහින් අරියත්වේ ලබාගෙන නිවන් අවබෝධ කරගන්නවා. ආයෙ ඉන්නේ නැහැ. ඊළඟට අසංකාරී පරිනිබ්බායි ආර්යයන් වහන්සේ. ඒ කියන්නේ ඒ එහෙම ඉපදිලා නියම ආවිස ගෙවාගෙන බොහෝම පහසුවෙන් ධර්ම අවබෝධය අරගෙන නිවන් අවබෝධ කරගන්න. ආර්ය මේ ලෝකෙට එන්නේ නැහැ. සසංකාර ආර්ය ආර්ය පරිනිබ්බායි ආර්යයන් වහන්සේ. ඊළඟට බොහොම වෙහෙසටපත් වෙලා ධර්මය අවබෝධ කරගෙන එයින් ආර්ය භාවයටපත් වෙලා අරියත්වයටපත් වෙලා නිවන් අවබෝධ කරගන්නවා ආයි මේ ලෝකෙට එන්නේ නැහැ. ඊළඟට බුද්ධංසෝත ගාමිනී ආර්යයන් වහන්සේ කියන්නේ ඒ අවිය අතප්ප සුදස්ස සුදස්සී අකනිටා බමතලයේ දක්වාම ආයුෂ ගෙවලා එහෙන් අරිහත්ත්වයටපත් වෙලා නිවන් අවබෝධ කරගන්නවා ආයේ මේ ලෝකෙට එන්නේ නැහැ. එතකොට ඒ වාගේ අය තමයි ඔය අනාථපිණ්ඩික සිටුවරයා. විසාකා විසාකා පාස්කාව ආර්ය වාගයටපත් වෙලා ඒ අය බුද්ධ උපස්ථාන කරලා ඊට වටිනා ශේෂ්ඨ කුසල් පාරමී ගුණ දිනු කරපු නිසා ඒ අය අකනිටා බඹතලයේ දක්වාම සැප විඳගෙන ගිහිල්ලා එහෙදී නිවන් අවබෝධ කරගන්නවා ආයේ මෙහෙට එන්නේ නැහැ. අන්න ඒ වාගේ පිරිසක් සිටිනවා කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඊළඟට මේ පරිබ්‍රාජකතුමා අසා සිටියා මේ ගිහිය මේ උපාසක උපාසිකා පිරිසෙන් ගිහි කාමභෝගී ජීවිතයක් ගත කරන අය ඉන්නවා. ඒ ග්‍රාමභෝගී ජීවිතයක් ගත කරන අයටත් ශාසන භ්‍රමචර්යාවක් වශයෙන් අනාගතයේ මගඵල නිවන්සුව ලබනද භාග්‍යවතුන් වහන්සේ ආර්ය මාර්ගය දේශනා කළා. ඒ ආර්ය මාර්ගය දේශනා කරපු නිසා කාමභෝගී පිරිසත් ආර්ය මාර්ගයේ යෙදෙනවා. ආර්ය මාර්ගයේ යෙදিলা ශාසනික පිළිවෙත් මඟ අනුගමනය කරගෙන ඒ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න වාසනා ශක්තිය උදා කරගන්නවා. ඒ වාගේ පිරිසක් සීමාවක් කරන්න බෑ කියලා. උපාසිකා පිරිසක් ඉන්නවා. මේ උපාසිකා පිරිසක් ඒ වගේම ආර්ය මාර්ගයේ ගමන් කරනවා කාමභෝගී ජීවිතය ගත කළාට ශාසන භ්‍රමචර්යාවේ හැසිරෙනවා. ඇසිරිලා ඒ තමන්ගේ ශාසනික ගුණධර්ම දියුණු කරගෙන මගඵල නිවන් සුවය ලබන පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ ගිහි ජීවිතයක් අපි ගත කළත් කාමභෝගී ජීවිතයක් ගත කළත් ඒකත් ආර්ය මාර්ගයට දැසගත් ජීවිතයක් බවට පත් වෙන්න භාග්‍යවතුන් වහන්සේ අනාගත බුද්ධ ශාසනයේ පැවැත්ම සඳහා අනුශාසනා කළා. ඒ කියන්නේ දැන් අපි කාමෝගී ජීවිතයක් ගත කරනවා කියන්නේ ගිහි ජීවිතය හොඳින් ගත කරනවා. ඒ ගත කරන කමන් ආර්ය මාර්ගයට බැස ගන්න ඕන. ආර්ය මාර්ගයට බැස ගන්නවා කියන්නේ ආර්ය ස්ථාංගික මාර්ගයට රස ගන්නවා කියන්නේ. යම් කිසි කෙනෙක් කාමභෝගී ජීවිතයක් ගත කරමින් ආර්ය මාර්ගයට බැස ගන්නවා. කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගන්නවා නම්. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය. ලෞකික ජීවිතයක් සපවත් කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ මාර්ගයේ ගමන් කරන කෙනා ශාසන ගෞරවයෙන් ඒ තමන්ගේ පිළිවෙත් මඟ අනුගමනය කරනවා. ඊළඟට ඒ එහෙම ගත කරමින් Tamanට හැකියාවක් ලැබෙන වෙලාවට පෝයාට සිල් රකින්නවා, දස් සිල් රකින්නවා. එහෙම අවස්ථාවකට ගිහිල්ලා වැඩියෙන් සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරනවා ශාසන භ්‍රමචර්යාවට අනුකූලව ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව. සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන ආදී වශයෙන් තියෙන මේ අධ්‍යාත්මික ශාසන ගුණයට හිත යොමු කරනවා. යොමු කරනකොට කාමභෝගී ජීවිතයක් ගත කළා අර සාසන පැවැත්ම යෙන් වාසය කරනවා. එහෙම වාසය කරන තැනත්තාට පුළුවන් මේ ආර්ය මාර්ගයේ ගමන් කරලා සව් කෙලෙසුන් නැසා අරියත්වයටපත් වෙන්න. අන්නේ විදිහේ මාර්ගයක් තියෙන බව එදා භාග්‍යවතුන් වහන්සේ මේ වච්චගොත්ත පරිද්ධාතිකතුමාට පැහැදිලි කළා. එතකොට ස්වාමින් වහන්සේලාත් ශාසනයට ඇතුල් වෙලා ඒ අරියත් ඵල ඥාණය ලබනවා. භික්ෂුණීන් වහන්සේලා ඒ අධියත්ඵල ඥානෙ ලබනවා. උපාසක පිරිසක් භක්මචර්යාවේ ඉඳගෙන අනාගත ජීවිත සපවත් කර ගැනීමට දේශනා කරපු ශාසන භ්‍රමචර්යාව අහලා අනාගතේවත් නිවන් අවබෝධ කර ගැනීමේ චේතනාවෙන් ඒක කරනවා. උපාසක උපාසිකා පිරිසක් සමහර අය ශාසන භ්‍රමචර්යාවේ යෙදෙනවා. යෙදෙනා ආර්ය මාර්ගයට බැසගෙන මගපල නිවන් සුවය අවබෝධ කරගත්ත පිරිස හිටියා. ඊළඟට කාමභෝගී ජීවිතයක් ගත කරපු උපාසක පිරිසත් උපාසිකා පිරිසත් මේ දෙගොල්ලන් ආර්ය මාර්ගයට බැසගෙන මගඵල නිවන් අවබෝධ කරගත්තා කියන එක භාග්‍යවතුන් වහන්සේ මේ වජ්ජකොත්ත බ්‍රාහ්මණතුමාට පැහැදිලි කළා. බොහෝම පැහැදුනා. පැහැදිලා ඉවරලා ආයාචනාවක් කළා ස්වාමීනි එහෙනම් මටත් මේ බුද්ධ ශාසනයෙහි පැවිදි උපසම්පදාව ලබා දෙන්න කියලා. ඒ වෙලාවේ මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා වචය එහෙම කෙනෙක් අපේ ශාසනයට ඇතුළත් වෙනකොට පිරිවෙස් පුරන්න ඕන. ඒ කියන්නේ ශාසනයෙන් බැහැර බෞද්ධ නොවු කෙනෙක් ශාසනයට ඇතුළත් වෙනවා නම් ඒ කාලේ තිබ්බා මාස 4ක් පිරිවෙස් පුරන්න ඕන. මාස 4ක් පිළිවෙත් පුරන්න ඕන කියන්නේ ස්වාමීන් වහන්සේලා සමීපයට ඇවිල්ලා ශාසන ගුණධර්ම පුරුදු වෙන්න පුරුදු වෙන්න ඕන. ඒ කියන්නේ පරිබ්‍රාජක පිරිසනේ ශාසනය හඳුනන්නේ නැහනේ. ඒ හඳුනන්නේ නැති නිසා ස්වාමීන් වහන්සේලා ළඟට ඇවිල්ලා මාස 4ක් වත් පිළිවෙත් පුරන්න ඕනේ. දැනටත් මහාන වෙන්න ඉන්න කෙනෙකුට වත් පිළිවෙත් පුරවන්න තියෙනවානේ පුරුදු වෙන්න. අන්න ඒ වාගේ මේ පරිද්දාජක පිරිසක් ආපුවාම මාස 4ක් අර ස්වාමීන් වහන්සේලා යටතේ වත් පිළිවෙත් පුරන්න ඕනේ. මාස 4ක්. එතකොට මේ මාස 4 ඇතුළත ඒ ස්වාමීන් වහන්සේලාගේ හිත් දිනාගෙන ශාසන පිළිවෙත අනුගමනය කරනවා. අන්න එතකොට මෙයා හොඳට ශාසනයේ පැහැදිච්ච කෙනෙක් කියලා අර පැවිදි උපසම්පදාව ලබා ලැබෙනවා. අන්න ඒ වාගේ කියයන් පස්සේ මේ වජ්ජගොත්‍ර රාහම් පරිබ්බාජකතුමා කියා සිටියා ස්වාමීනි මට මාස හතරක් නෙමෙයි අවුරුදු හතරක් වුණත් පුළුවන් කියලා. මං අවුරුදු හතරක් හරි කරලා මේ ශාසනයේ පැවිදි උපසම්පදාව මට ලබා දෙන්න කියලා. ඒ වගේම මේ පරිද්ධාතුකතුමා ඒ වගේම වත්පිළිවෙත් පිරුවා ශාසනයේ පැවිදි උපසම්පදාව ලබා ගත්තා. ළමාගෙන පිළිවෙත් මඟ අනුගමනය කරමින් කාලය ගත කරා. කාලය ගත කරගෙන ගුණධර්ම පුරාගෙන ඉන්න වෙලාවේ මෙතුමාට පුළුවන්කම් තිබුණා මාර්ගඵල ලබන්න. මාර්ගඵල ලබාගෙන අරිහත්ත්වයටපත් උන්නේ නැහැ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ සමීපයට ආවා. සමීපයට ඇවිල්ලා හසා සිටියා ස්වාමීන් වහන්සේ. මම දැන් සෛශ්‍ය පුද්ගලයෙක් බවට පත් වුණා. මාර්ගඵල ලාභියෙක් බවට පත් වුණා. නමුත් අරිහත්ත්වය ලබලා නැහැ. ඒ නිසා මට අරිහත්ඵල ඥානය ලබන්න. අරිහත්ඵල ඥානය ලබන්න සුදුසු අවවාද අනුශාසනාවක් දෙනසේක්වා කියන ආයතනා කියලා ඊළඟට වච්චගොත්ත ස්වාමින් වහන්සේ වශයෙන් තමයි එතකොට හිටියේ. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මේ වද්දගොප්ත ස්වාමින් වහන්සේට අවවාද අනුශාසනා කළා. මත්යේ එහෙනම් මෙන්න මේ විදියට ශාසනයේ ආර්ය මාර්ගයේ ගමන් කරන්ද දැන් ඔබ ලබාගත්ත මේ මාර්ගඵල ශක්තිය අරිහත් ඵල ඥානය ලබා ගැනීම පිණිස සමත විපස්සනා වඩන්න. සමත විපස්සනා වඩන්ඩ අරිහත් ඵල ඥානය ලබනකම්. එහෙමනම් ඔබට පුළුවන් නම් පංච අභිඥා ලබන්න. පංච අභිඥාවත් ලබාගෙන පුළුවන් කියන එක පැහැදිලි කළා. ඒ වෙලාවේ මේ මජ්ජගොත්ත ස්වාමීන් වහන්සේ බොහොම හොඳින් <clears throat> මේක පිළිගත්තා. පිළි අරගෙන භාග්‍යවතුන් වහන්සේගේ ආවාද අනුශාසනා ලබාගෙන මේ මේ ස්වාමින් වහන්සේ අරිහත්ඵල ඥාණයෙන් පංච අභිඥාත් උපදවාගෙන ඊළඟට සමත විපස්සනා වලින් විපස්සනා ඥාන දියුණු කරගෙන ඒ විපස්සනා ඥාන සමාධියත් විපස්සනා ඥාන ප්‍රඥාවත් ලබාගෙන හරිහත් ඵල ඥානය ලබාගෙන සම්පූර්ණයෙන්ම සව් කෙලෙසුන් නැසා අරිහත්ත්වයට පත්වෙච්ච මහා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ රහතන් වහන්සේ නමක් බවට පත් උනේ අර වගේම අභිඥාලාභීව සමත විපස්සනා ඥාන සියල්ල සම්පූර්ණ කරමින් මේ බුද්ධ ශාසනයේ අවසාන පරතර ඥානයේ තමයි අරිහත් ඵල ඥානය. අන්න ඒක ලබාගෙන සව් කෙලසුන් නැසා අරිහත්ත්වයටපත් වෙච්චි මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. එතකොට අන්‍ය ලද්දීන් පවා බුද්ධ ශාසනය වැළඳගෙන මේ ශාසන කටයුතු දියුණු කරගෙන ශාසනයෙන් පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා මුතුන් අරිහත්ත්වයටපත් වෙච්චි ශ්‍රාවක පිළිසේ ගණන සීමාවක් කරන්න බෑ කියන එක ප්‍රකාශයටපත් කළා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පුදුමාකාර භක්තියක් ඇති වුණා. මේ ස්වාමින් වහන්සේට පච්චගොත්ත ස්වාමින් වහන්සේට භාග්‍යවතුන් වහන්සේගෙදී පුදුමාකාර භක්තියක් ඇති වුණා අර බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා නිසි ආකාරවම පිළිගත්තා. පිළි අරගෙන දැන් අභිඥාලාභීව මහරහත් රහතන් වහන්සේ නමක් බවට පත් උනේ. ඒ රහතන් වහන්සේ නමක් බවට පත් වෙනකොට භාග්‍යවතුන් වහන්සේ මේක නුවණින් දැක්කා. නුවණින් දැකලා සිටියේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ අර තව ස්වාමීන් වහන්සේලා හමු වෙනවා. හමු වෙනකොට අහනවා "ඇවැත්නි ඔබලා කොහෙද යන්නේ?" අපි යනවා මේ භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න. එහෙනම් මෙන්න මේ විදිහට භාග්‍යවතුන් වහන්සේට කියන්න. මම වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද වන්දනා කරන්න. කියලා ඒ තරමට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයක් ඇති වුණා. ප්‍රසාදයක් ඇති වුණාන් පස්සේ අර ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට මේක මතක් කළා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මතක් කළා මේ බව මම නුවණින් දැක්කා. දෙවියන් පවා ඇවිල්ලා මට මේ කාරණාව මතක් කළා. වච්චගොත්ත මේ ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහට හරියත් ඵල ඥානෙ ලබාගෙන භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන භාග්‍යවතුන් වහන්සේ බැහැඩකින් දෙන හැම දිනාගෙම හමු වුණොත් මං වෙනුවෙන් ගිහින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද වන්දනා කරන්න කියලා කියනවා. මෙන්න මේක මම දන්නවා. කියන එක භාග්‍යවතුන් වහන්සේ අර වජ්ජගොත්ත ස්වාමින් වහන්සේගේ ಗುಣ කතනය කළා. ಗುಣ කතනය කරමින් මේ ශාසන පිළිවෙත් මඟ අනුගමනය කරන ආකාරය නුවණින් සිහිපත් කළා. අන්නේ නුවණින් සිහිපත් කරගෙන කුසල් අරමුණු සිහිපත් කරගෙන ඊතා වටිනා ශ්‍රේෂ්ඨ කුසල් අරමුණකින් ශාසන උතුම් ගුණය සම්පූර්ණ කරගන්න වාසනා ශක්තිය උදා කරගත්තා. අන්නේ උදා කරගත්ත කුසල ශක්තිය අනුව අපි කල්පනා කරලා බලනකොට ශාසනයෙහි ශාසනික භ්‍රමචර්යාව හැසිරෙන ඕනම කෙනෙකුට පුළුවන් ශාසනයේ තියෙන පරතර ඥානය වශයෙන් සලකන අරිහත් ඵල ඥානෙ ලබන්න. අරිහත් ඵල ඥානෙ ලබා ගන්න පුළුවන් වික්ෂුන් වික්ෂුන් වහන්සේලාමකට පුළුවන්. වික්ෂුණීන් වහන්සේ නමකට පුළුවන්. උපාසක කෙනෙකුට පුළුවන්, උපාසිකා කෙනෙකුට පුළුවන්. මේ සිව්වණක් පිළිසතම ශාසන භ්‍රමචර්යාවේ හැසිරෙනවා නම් අන්නේ ශාසන භ්‍රමචර්යාවේ හැසිරিলা මගඵල නිවන්සය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. එතකොට අපි මේ ශාසන භ්‍රමචර්යාව කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යම් කෙනෙක් ගිහි ජීවිතයක් ගත කරලා ශාසනයට ඇතුල් වෙනා ඒත් ශාසන භ්‍රමචර්යාවෙන් අරියත්ත්වය ලබන්න පුළුවන්. ඒ වගේම මුල සිටම ශාසන බ්‍රහ්මචර්යාවේ හැසිරලා ඒ අරියත්ත්වය ලබන්නත් පුළුවන්. ඒ නිසා මේ වාගේ ශාසන බ්‍රහ්මචර්යාවක් අපි හැසිරෙනකොට ඉස්සරලාම අපි හැසිරෙන්නේ ලෞකික ජීවිතයේ ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් යා යුතු මාර්ගය පිළිබඳව නුවණින් අපි දැනගන්න ඕනේ. ඒ කියන්නේ ලෞකික වශයෙන් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගමන් කරන ආකාරය ගන්නකොට ලෞකික ජීවිතයක් සාර්ථක බවට පත් කරගන්න හේතුඵල පිළිගත්ත නුවණකින් කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ අපි කුසල් අකුසල් දෙක පිළිගන්න ඕනේ. කුසල් අකුසල් දෙක පිළි අරගෙන හේතුඵල පිළි අරගෙන එයින් ඒ ක්‍රියාවලින් සාසන භ්‍රමචර්යාවේ හැසිරෙනකොට අකුසල් අකුසල ධර්මයන් ඈත් කරලා කුසල ධර්මයන් වර්ධනය කරගෙන සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත නැදුම් පිළිවෙතෙන් නිවනට සමීප වෙන්න අපට වාසනා ශක්තිය උදා වෙනවා කියන පිළිගැනීම ඇතුව හේතුඵල පිළි අරගෙන ලෞකික ජීවිතය සාර්ථක කරගන්නවා හේතුඵල පිළි අරගෙන. හේතුඵල පිළි අරගෙන කියන්නේ තමන් කරන හොඳ නරකවල මේ විපාක වාද පිළිගන්නවා. ඊළඟට මව්පියන් උපස්ථාන කිරීම හේතුඵල අනුව පිළිගන්නවා. ඊළඟට දරුවන්ට සංග්‍රහ කිරීම, නෑදෑයින් සංග්‍රහ කිරීම, හිතවන්තයින් සංග්‍රහ කිරීම, ශාසනික කටයුතු සියල්ලක්ම කරන්න ඕනන්නේ එතකොට කර්මඵල විශ්වාසයෙන්. කර්මඵල විශ්වාසයෙන් ලෞකික ජීවිතයේ කළ යුතු සෑම දෙයක්ම ආර්ය ස්ථාංගික මාර්ගයේ මුල් කරගෙන ශාසන පිළිවෙත ගෙනියන්න ඕන. එහෙම ගෙනියනකොට Tamanට කවදා නමුත් ශාසනයේ කුසල් අරමුණු මෝරනකොට හිතෙනවා මේ කාමසප වින්දනය කරගෙන සසර බව දික් කරගෙන යන මාර්ගයක් යන්නේ. ඒ නිසා මේ ජරා රෝග මරණ කියන මේ සංසාර දුකෙන් අත මිදෙන්න ඕන මට කියලා මේ සංසාර බය උපදිනවා. සංසාර බය උපදිනකොට නෙක්ඛම්මේට බරව ශාසන භ්‍රමචර්යාව පුරන්න ඕනේ කියන අදහස පහළ වෙනවා. එතකොට තමයි ගිහි සැප ඔක්කොම අත්හැරලා ශාසනයට ඇතුල් වෙලා සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන මේ උතුම් කුසල ධර්මයන් දියුණු කරගන්න. අන්නේ දියුණු කරගන්න ආකාරයට කුසල ධර්ම නූදුම්පත් කරගන්නවා නම් අන්න ඒක ඊ타ත්ම ශ්‍රේෂ්ඨ උතුම් කුසල් අරමුණක් බවට පත් වෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඉතින් අන්නේ දේශනාවට අනුකූලව අපි අපටත් තියෙන්නේ ශාසනය හඳුනාගත්ත අවස්ථාවේ කුසල් අකුසල් දෙක තේරුම් අරගෙන ශාසන බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න ඕනේ. ශාසන බ්‍රහ්මචර්යාවේ හැසිරෙනවා කියන්නේ සම්මා දිට්ඨි ප්‍රඥාවෙන් කාලයකට කරනවා. ඒ කියන්නේ මේ කරන හොඳ නරක දෙක තේරුම් අරගෙන කුසල් අකුසල් දෙක තේරුම් අරගෙන කුසලයට හේතුව අකුසලයට හේතුව තේරුම් අරගෙන අකුසලයට තේරුම් අරගෙන අකුසලයේ අකුසලයේ යන මාර්ගයේ අත්තරලා කුසල් වලට හැරිලා දස කුසල කර්මය ඔස්සේ පාරමී ගුණ දිනු කරගන්න ඕනේ කියන ආර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියන නුවණ පාල කරගන්න. එහෙම නුවණ පාල කරගෙන කාලය ගත කරනකොට හැම වෙලෙම නෙක්කම්ම සංකල්පනාවෙන් ඉඳ අදහස් පාල වෙනවා. කියන්නේ මේ කාම වස්තුන්ගෙන් මම කවදා හරි වෙන් වෙනවා කියන සංකල්පනාවෙන් ඉඳ ලැබෙනවා. ඊළඟට අව්‍යාපාද සංකල්පනාවෙන් ඉඳ බලනවා. සෑම දෙනෙක් එක්කම සමගියෙන් සමාදානයෙන් ඉඳ බලනවා. ඒ වගේම අවිහිංසා සංකල්පනාවෙන් ඉඳ බලනවා. තමන්ගේ හිතට හිංසාවක් ගන්නෙත් නැතුව තමන් ඇසුරු කරන මව්පියන්ට දරුවන්ට නෑදෑයන්ට හිතවන්තයින්ට හිංසාවක් දෙන්නේ නැතුව කාලය ගත කරන්න ඕනේ කියන අදහස ඇති කරගන්නවා. එතකොට සම්්‍යක් සංකල්පනාවලින් කාලය ගත කරනවා. එහෙම කාලය ගත කරනකොට හිතෙනවා මන් මේ සතුන් මරන්නේ නැතුව, සොරකම් කරන්නේ නැතුව, වරදවා හැසිරෙන්නේ නැතුව මම ඉන්න ඕනේ. ඉන්න ඕනේ කියන කාලයේ අනුව සම්මා කම්මන්තය කියන මාර්ගාංගයෙන් කටයුතු කරනවා. ඊළඟට බොරු කියන්න හොඳ නැහැ, කේලම් කියන්න හොඳ නැහැ, හිස් වචන කියන්න හොඳ නැහැ, පරුස වචන කියන්න හොඳ නැහැ කියලා ඒ වචන නරක වචන හැටියට තේරුම් අරගෙන ඒවෙන් වෙන් වෙලා විරති චේතනා සීලයෙන් යුක්තව ඒ සම්මා වාචා කියන මාර්ගාංගයේ වඩමින් කාලය ගත කරනවා. ඊළඟට කිරීම වරදවා සිටීම, බොරු කේලම්, හිස්වචන, පරුසවචන ආදී කීමෙන් කියන මේ කර්මපත හතෙන්ම වෙන් වෙනවා. මෙන් වෙලා දැහැමින් සෙමින් උපයාස අපයාගත්තා වූ වස්තුවකින් ජීවත් වෙනවා. සම්මා ආජීවයෙන් ජීවත් වෙන්න කල්පනා කරනවා. ඊළඟට සම වේලෙම කාමච්ඡන්දාදී නීවරණයන් තමන්ගේ సంతානයේ තියෙනවනම් ඒවා යටපත් කරන්න උත්සාහ කරනවා. ඒවා අනාගතයේ උපදිනවනම් නූපදින හැටියට වීර්යය වඩනවා. ඒ වගේම සද්දා විදිය සති සමාධි ප්‍රඥා තමන් ළඟ නැත්තම් ඒවා උපදවන්න වීර්යය වඩනවා. එතකොට සද්දා විදිය සති සමාධි ප්‍රඥා කියන මේවා තියෙනවනම් ඒවා පුළුල් කරගන්න වර්ධනය කරගන්න වීර්යය වඩනවා. මෙතන සම්‍යක් ප්‍රදාන වීර්යයෙන් යුක්තව වාසය කරනවා. කරන්න ඕනේ කියන හිතනවා. ඊළඟට එතනිනුත් නවතින්නේ සම්මා සතියෙන් ඉන්න ඕනේ කියන අදහසක් ඇති වෙනවා. මේ කියන්නේ කායානුපස්සනාවෙන්, වේදනානුපස්සනාවෙන්, චිත්තානුපස්සනාවෙන්, ධම්මානුපස්සනාවෙන් යුක්තව අරමුණු අරගෙන අපි ජීවත් වෙන්න ඕනේ කියන සංකල්පනාව වෙනවා. ඊළඟට සම්මා සමාධියෙන් යුක්තව කාලය ගත කරනකොට කල්පනා වෙනවා එක අරමුණකින් මට වැඩ කරන්න තියෙන නම් හොඳයි. ඒක අරමුණකින් ගිහි ජීවිතයේ වැඩ කරන්න පුළුවන් නම් එතන සමාධියක් තියෙනවා. ඊළඟට ඒ සමාධිය වර්ධනය කරගන්න නම් පරිකර්ම සමාධි, උපචාර සමාධි, අර්පණා සමාධි ආදී මන් ලබන්න ඕන ශාසනයෙන් කියලා ශාසන භ්‍රමචර්යාවේ යෙදලා සීල සමාධි ප්‍රඥා කියන උතුම් ගුණ ධර්මයන් ආරක්ෂා කරගෙන මගේ ජීවිතය ආර්ය ස්ථාංගික මාර්ගයට අනුව සෑම ක්‍රියාවක්ම කරන්න ඕනේ කියන අදහස ඇති කරගන්නවා. එහෙම ඇති කරගෙන යන සෑම කෙනෙකුගේම సంతානෙහි ಗುಣධර්ම වැඩෙනකොට නිතර නිතර වර්ධනය කර ගන්නකොට තමන්ගේ సంతානයේ සතර සතිපට්ඨාන ධර්ම හතර වැඩෙනවා. සතර ඉර්ධිපාද හතර වැඩෙනවා. සතර සම්‍යක්ප්‍රදාන වීර්ය වැඩෙනවා. පංච ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. පංච බල ධර්ම වැඩෙනවා. සත්ත බොජ්ජංග ධර්ම වැඩෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. ඒ අරමුණක් පාසා වැඩෙනකොට ඒ අරමුණක් පාසාම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම 37 වැඩෙනවා. මෙන්න මේ 37 වැඩෙනවා නම් එතන සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාවම තියෙනවා. ඒ ත්‍රිශික්ෂාව වැඩෙන හැටියට අපි කටයුතු කරා නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන හැටියට අන්න එතන තියෙනවා දසපාරමී ධර්ම 10. ඒ දසපාරමී ධර්ම 10 එතන පුළුල් වෙනවා නම් කවදා නමුත් අපට දසපාණමී පූර්ණේ කරමින් අපට සෝවාන් සකර්දාගාමි අනාගාමි අරියත් කියන මඟ පිළිවෙලින් සාන්ත ලෝකෝත්තර නිවනටපත් වෙන්න වාසනා ශක්තිය තියෙනවා. මෙන්න මේ වාසනා ශක්තිය තියෙන බව එදා භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුලින් ශාසනයට ඇතුළත් වූ ශාසන බ්‍රහ්මචර්යාව කටයුතු කරපු සෑම දෙනාටම හරියත් ඵල නිවන් අවබෝධය කරගන්න වාසනා ශක්තිය උදා වුණා.